ඊළඟ කාරණා. ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ ප්‍රතිසන්දි චිත්තය ඇතිවන අවස්ථාවකදී කාය දශකයේ කලාපය ඇතිවන බව කියවේ. නමුත් සුද්දාෂ්ටක ප්‍රතිසන්දියට පෙර මෞපිය බීජවල තිබෙන නිසා කාය දශකයක කලාපයේ ඇතුළත් වන්නේ පෙර සුද්දාෂ්ටකම. සුද්දාෂ්ටකමයද? නෑ. දැන් ඊට කලින් ඒ පුද්ගලයා ඊට කලින් තියෙන්නේ සුද්දාෂ්ටකනේ. ඒතර සුද්දාෂ්ටක කියලා කිව්වහම පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජ. ඒකට කාය ප්‍රසාද රූපය එකතු වුනහම තමයි එතකොට ජීවිතේන්ද්‍රිය රූපය අනිවාර්යෙන් එකතු වෙන්න ඕන. ජීවිතේන්ද්‍රිය රූපය සහ කාය ප්‍රසාද රූපේ එකතු වුණාට පස්සේ තමයි ඒක කාය දසක වෙන්නේ. එහෙම නැතුව සුද්දාෂ්ටක තිබිච්ච පමණට කාය දසක කියන්නේ එතන අෂ්ටනේ 8යිනේ තියෙන්නේ. මේක දසක වෙන්නේ ඒකට ජීවිතේන්ද්‍රය රූපය කාය ප්‍රසාදය එකතු වුණා. ඊළඟට වත්තු දසක වෙන්නේ ජීවිතේන්ද්‍රය රූපයයි හදය වත්තු කියන රූපය. ඒක මේ මාංශ හෘදය නෙමෙයි. හදය වත්තු නැමැති කර්ම වේගයෙන් හටගන්න රූප කොට. ඊළඟට භාව දසක කියලා කියන්නේ අර 8ට, ඒ කියන්නේ සුද්ධාෂ්ටකයට ජීවිතේන්ද්‍රය රූපයයි ඉත්තිභාව හෝ පුරුෂ භාව කියන සූක්ෂම රූප කොටස එකතු වෙනවා. එතකොට මේ දශක තුනම චිත්තක්ෂණය පහළ වෙන ප්‍රතිසන්දිසිත පහළ වෙන මොහොතේ. මොකද ප්‍රතිසන්දිසිත පහළ වෙනකන් මව් මව් කුස තුල මව්පිය බීජාණු තිබුණා වුණාට ඒකේ සුද්දාෂ්ටක තිබුණා වුණාට එන විඥානය කවුද කියලා තීරණය කරන්නේ නැතුව මෙයාට කාය ප්‍රසාදය හරියට පිළිටනවද නැද්ද? ඊළඟට ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද? ඊළඟට මේ හදේවත් රූපය කොච්චර ස්ථාවරව ගොඩනගෙනවද මේවත් තීරණය වෙන්නේ විඥානය සම්බන්ධ වීමත් එක්කලා. ඉතින් ඒ නිසා සුද්ධාෂ්ටකය කියන්නේ මৌলিক ස්වરૂපේ සුද්ධාෂ්ටක ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳී යනවා. ඒ බිඳී යනකොට අලුතෙන් අර ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙන ෂණයේදී අලුතෙන් හට ගන්නවා. ඒතකොට ඒ වෙනකොට තියෙන රූප කොටසක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ රූප කොටාසයක් නැති වෙන්න චිත්තක්ෂණ 17ක් ගත වෙනවා. ඒතකොට කලින් මෞපිය මේ බීජාණුවල තියෙන සුද්ධාෂ්ටක රූප ටික තාම අහෝසි වෙලා නැහැ. අහෝසි වුණේ නැති වුණාට දැන් මේ අලුතෙන් ප්‍රතිසන්දි විඥානයේ ජනිත වෙනකොටම එතන අභිනවයෙන් හට ගන්නවා රූප කලාව. එතකොට අර කලින් ඒවා ටිකත් එතන තියෙන්න පුළුවන්. අලුතෙන්ම තමයි අර කාය දශකය හටගන්නේ.